ඒ බව ප්‍රකාශ කරන ගාථාවකුත් ඊට සාධක වනු කථාන්තරයකුත් තමයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සවැත් නුවර හිටියා වක්කලි කියලා බ්‍රාහ්මණ තරුණයෙක්. එක දවසක් බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා මේ වක්කලි කියන බ්‍රාහ්මණ තරුණයාට බුදු පියාණන් වහන්සේගේ ශාරීරික රූප සම්පත්තිය, ඒ රූප සම්පත්තිය දැකලා පුදුම වශී බවක් ඇති වුණා, වශීවීමක් ඇති වුණා. කොයිතරම්ද කියතොත් ඒ පසුපසින් යාමෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව කල්පනා කළා මට හැමදාම බුදු පියාණන් වහන්සේ දකිමින් ඉන්න නැත්නම් හොඳයි කියලා ඒ වෙනුවෙන්ම මහාන වුණා ශාසනය. මාන වේලත් කරේ බණ භාවනා සජ්ජායන ආදී නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දිහාම බලබලා ඇති හැම අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දිහා බලබලා ඉන්නවා. මේක මහ කෙනෙකුට කරදරයක් වගේ දෙයක්. නමුත් බුදු පියාණන් වහන්සේ ඉවසා වදාලා බලාගෙන හිටියා මේ වක්කලි තෙරුන්ගේ ප්‍රඥාව නුවණ ටිකක් දියුණු වෙනකම්. එහෙම බලන් ඉඳලා යා කල්යල් බලලා එක අවස්ථාවක වක්කලි තෙරුන්ට අවවාදයක් කළා. වක්කලි මේ කුණු කය දිහා බලාගෙන ඉඳීමෙන් මොකද්ද ඇති වැඩේ? යමෙක් ධර්මයේ දකීද හේ හෙතෙම මා දකි කියන ඒ අවවාදය කළා. එහෙම කිව්වත් පක්කලි හාමුදුරන්ට ඒ තිබුණු ශ්‍රද්ධාව නිසා බුදු පියාණන් වහන්සේ නොදැක ඉන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් ඔන්න වස් කාලය ලං වෙනකොට බුදු පියාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා. පක්කලි හාමුදුරුවෝ ගිය බව 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. වස් එළඹෙන දවස කියලා කියන්නේ වස් තුන් මාසේ ආරම්භ වෙන දවසේදී බුදු පියාණන් වහන්සේ කල්පනා කළා දැන් ඉතින් මේ වක්කඩේට සංවේගය ඇති වෙන දෙයක් කරන්න ඕන කියලා එළෙව්වා. අපේ හිවක්කලි කියලා. ඉවත් වේවා වක්කලි කියලා එළෙව්වා. ඉතින් වක්කලි හාමුදුරන්ට බොහෝම ශෝකයක් ඇති වුණා. අනේ ඉතින් තුන් මාසයක් බුදු පියාණන් වහන්සේ නුදක මම කොහොමද ඉන්නේ? ජීවිත ආශාවත් අතහැරලා ගිජුකුළු පව්වට ගිජුකුච පර්වතයට නැගලා දිවි නසා ගන්න කල්පනා කළා. කල්පනා කරලා ඒ පර්වතයෙන් පනින්න ඔන්න මෙන්න තියේදී බුදු පියාණන් වහන්සේට මේ தත්ත්වය වැටහිලා දැන් යම් කිසි මගෙන් සැනසීමක් ලැබුණ නැත්නම් වක්කඩීට මාර්ගඵල ලබා ගැනීමේ අවස්ථාව නැති වෙලා යනවා කියලා ඒ පණින්න සූදානම් වෙනකොට බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අපි අර මාතෘකාව හැටියට තැබුවේ. පාමුජ්ජ බහුලෝ භික්ඛු පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛා රූප සමං සුඛ මේ බුද්ධ ශාසනයේ පැහැදුනා වූ ප්‍රමෝදය ප්‍රීති ප්‍රමෝදය බහුල වූ භික්ෂුව සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන ඒ සුඛදායක ඒ සැපවත් ශාන්ත නිර්වාණ తත්වය ලබන්නේ කියන එකයි මේ කෙටි ගාථාවෙන් කියන්නේ. නිවන් පණිවිඩයක් ඒක තුල තිබෙනවා. ඒ කියලා එපමණකින් නැවතුන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළේ තමන් වහන්සේගේ රූපය ඒ 이르දිපලයෙන්ම වක්කඩියට පෙන්눔 කරලා හරියට ඊළඟට බුදු පියාණන් වහන්සේ වක්කඩියට එන්න කියලා ආරාධනාත් කළා. ඒහි කියලා. අර අපේහි කියලා එළෙව්වා මේ අවස්ථාවේදී එන්න වක්කඩි බය වෙන්න එපා. කියලා ඊළඟට ගාථා තුනක් වදාළ බව සඳහන් වෙනවා. වක්කඩි බය වෙන්න එපා මා දිහා බලන්න එන්න. මම ඔබ මේ මඩ වගුරෙන් එළියට උඩට ගන්නමයි. රාහුට හසු වුණු ඉර රාහුගෙන් මුදා ගන්න වගේ සඳට රාහුට හසු වුණු චන්ද්‍රයා හඳින් රාහුගෙන් මුදා ගන්න වගේ මම ඔබ ආරක්ෂා කර ගන්නවා කියන ඒ Taman පිහිට වෙන බව ප්‍රකාශ වෙන ගාථා වදාලා එතන කියවෙන හැටියට වක්කලි ඒ පණින්න සූදානම් වෙනකොටමයි මේක අහන්න ලැබුණේ. ඉතින් දක්වන හැටියට එතන තේරුම් කරන හැටියට අර දැඩි ශෝකයක් සංවේගයක් තිබුණු වක්කලි හාමුදුරුවන්ට විශාල ප්‍රීති ප්‍රමෝදයක් ඇති වුණා සතුටක් ඇති වුණා බුදු පියාණන් වහන්සේ කලින් එළෙව්ව නමුත් දැන් මට බුදු පියාණන් වහන්සේ ආරාධනා කරනවා කියලා ඒ බුදු පියාණන් වහන්සේ 이르දි බලයෙන් Taman ඉදිරියේ ඉන්න වාගේ පෙන්눔 කළ නිසා ඒ ශ්‍රද්ධාව පිටම පැන්නා නමුත් විපතකටපත් උනේ නැත බුදු පියාණන් වහන්සේ ළඟම ඊළඟට පෙනී හිටියයි ඒ අතරතුර වෙච්ච දේ දක්වන්නේ අර ගාථාවේ කියවෙන සියුම් අදහස ගැඹුරින් වැටහිලා පටිසම්භිදා සහිත අරහත්ත්වයටපත් වුණා කියලත් එහෙම දක්වනවා. ඉතින් ඔය ක්ෂණිකව ඒ විදිහේ ධර්ම අවබෝධ වෙන තැන් අර උණ ගහ උඩ ඉඳලා වැඩෙන කොටත් රහත් වුණා කියලා එහෙමත් සඳහන් වෙන තැන් තියෙනවා. කොහොම නමුත් මෙතන විශේෂ සිද්ධියක්. ඉතින් ඊළඟට කොයිතරම්ද කියතොත් මේ ශ්‍රද්ධාවේ බලය මේ සිද්ධි සියල්ල සිද්ධ වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ අර සිරිත් වශයෙන් ඒ අංශයෙන් කැපී පෙනෙන විශේෂ සක්ෂතාව ඇති අයට අග්‍රස්ථානය තබන්න වගේ වක්කලි හිමියන්ට අග්‍රස්ථානය දී වදාලා ශ්‍රද්ධාදිමුත්ත භික්ෂූන් අතරින් ශ්‍රද්ධාවෙන් අධික ශ්‍රද්ධාවට නැඹුරු වූ භික්ෂුන් වහන්සේලා අතරින් විමහත් ශාසනයෙම වක්කලින ආමඳුරන් ප්‍රධානයි අග්‍රයි කියලා ප්‍රකාශ කොට වදාලා. ඉතින් මේ කථාන්තරේ නානාවිද වෙනස්කම් සහිතව සමහර විට ඒ පොත්වලක් තියෙනවා. දැන් මේ කියන සිද්ධිය අපිට ඒ ධර්මානුකූලව සිදුවෙන දෙයක් හැටියට සලකතොත් ඒකට ගැඹුරු අදහස මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. දැන් මේ පින්නතුන් සමහර විට දන්නවත් ඇති මේ නිවන් දැකීම කියලා කියන එක මේ ඇස්කන් නාසාදීෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඊට වඩා අභ්‍යන්තර වූ ඉන්ද්‍රියයන් පහක් තමා තුළ ඇති කර ගැනීමෙනුයි ලබා ගන්න පුළුවන් වෙන්නේ නිවන. ඒ ඉන්ද්‍රියයන් හඳුන්වන්නේ මේ විදිහටයි සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් තමා තුළ ඇති කරගන්න ඕන නිවන් දැකීමට. ඒ ඇති කරගත්ත පමණක් නෙවෙයි මේ ඉන්ද්‍රියයන් සම කරගන්නත් ඕන. ඇතම් කෙනෙකුට සංසාරයේ දැන් ශ්‍රද්ධාව වැඩි කෙනාට ශ්‍රද්ධාව අධික වෙන සීමාව ඉක්මවල යනවා. ප්‍රඥාව ඒ ඉන්ද්‍රිය වැඩි කෙනාට සමහර විට ඒක වැඩි වෙලා යන්න පුළුවන්. වීරය වැඩි අය සමහර විට ඒක බුදු පියාණන් වහන්සේට සම කරන්න ඒක සමතාවකටපත් කරන්න වෙනවා. අර සෝනහාමුදුරන්ට අර වීණාවේ උපමාව දීලා වීරිය සම කළා වගේ. දැන් මෙතෙන්දී වක්කලි හාමුදුරන්ගේ වීරිය පමණට වැඩි වුණා. නමුත් බුදු පියාණන් වහන්සේ අවස්ථාවේ එළඹෙනකන් අරක ඉවසා වදාලා අර කාරණේ කියන්නේ වක්කලි හිමියන් හැමතිස්සෙම යණ යන තැන පිටිපස්සෙන් යනවා. එහෙම ගිහිල්ලා ඥාන ශක්තිය යම් ප්‍රමාණයකට මේරුවට පස්සේ යන්න කිව්වේ මේ කුණු කය දිහා බලලා මොකටද ධර්මයේ දකින්නවා නම් එච්චරයි තියෙන්නේ කියන එක. ඒකයි මා දැක්කම හා සමානයි කියන්නේ. එහෙම ඊළඟට අවසාන අවස්ථාවේදී එතන තියෙන්නේ අපිට හිතා ගන්න තියෙන්නේ මේ වක්කලි හාමුදුරුවන් තුල ඇති වුණ චිත්ත විප්ලවය තුලින්ම සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන தત્ත්වයේ නිවන අවබෝධ කරගත්තා කියන එකයි අපිට හිතා ගන්න තියෙන්නේ. මේ මේ ප්‍රවෘත්තිය සත්‍ය වශයෙන් සලකතොත්. ඒ විදිහේ දේවල් බුද්ධ ඥාණයටයි මොකද බුදු පියාණන් වහන්සේට පේනවා පුද්ගල වේමත්තතා කියලා කියන පුද්ගලයන්ගේ විවිධත්වය. විවිධත්වය අනුව බුදු පියාණන් වහන්සේ විටක මොලොක් ක්‍රම වලින් විටක දැඩි ක්‍රම වලින් ඒ තමන් වහන්සේගේ පුරිස ධම්මසාරතී ගුණය තුලින් ඒ ශ්‍රාවකයා හික්මවනවා. දැන් මුලදී දැඩිව එළෙව්වා. මේ වක්කලෙට මොකටද මේ කුණු කය දිහා බලන් ඉන්නේ කියලා එළෙව්වා. ඊළඟට ඉවත් වේව කියලාත් එළෙව්වා. එහෙම දැඩිව. ඊළඟට එන්න කියලා ආරාධනාත් කළා. ඉතින් ඔය ඒක තුලින් වක්කලි හිමියන්ට අර සංස්කාරයන්ගේ අපිට හිතා ගන්න තියෙන්නේ සංස්කාරයන් කියලා කියන අපි මේ හිතේ හදා ගන්න දේවල්නේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ රූප ශෝභාවානුවේ ඇති කරගත්තු ඇල්ම සීමාව ඉක්මවලා ගිය අවස්ථාවක ඒකෙන් වෙන් වෙන්න කිව්වහම ලොකු ශෝකයක් ඇති වුණා. ඉතින් මට දැන් ඉතින් ජීවත් වෙලා ඉඳලා වැඩක් නැහැ. මේ ලෝකයේ මේ විදිහේ කතන්දර කොතිකුත් අහන්න ලැබෙන ලෞකික දේවල් පිළිබඳව. නමුත් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අපි හිතන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ රූප සම්පත්තිය කෙලෙස් වඩන රූප සම්පත්තිය නෙවෙයි කෙලෙස් කියන්නේ නිවන රූප සම්පත්තිය. ඒතරයි වෙනස තියෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් යාම කියලා කියන්නේ බණ පොතක් කියවීම වගේ. බුදු පියාණන් වහන්සේ නිතර ඇසුරු කිරීම කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ යථාවාදී තථාකාරී බුදු පියාණන් වහන්සේ කියන්නේ කොහොමද කරන්නෙත් ඒ විදිහටයි. යථාකාරී තථාවාදී කරන්නේ කොහොමද කියන්නෙත් එහෙමයි. එතකොට බුදු පියාණන් වහන්සේගේ චර්යාව ඉරියව් පැවැත්වීම ඒ යාමීම් හැම දෙයක්ම බණ පොතක් වගේ. ඉතින් ඒකයි අර ඥානය මෝරණකම් ඉන්න කියලා කිව්වේ. වක්කලි හාමුදුරුවෝ නිකම්ම පිටිපස්සෙන් ගියා නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දන්නවා Taman වහන්සේ ඇසුරු කරනකොට ඥානවත් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට තමන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙන බව. අපිට හිතන්න තියෙන්නේ පොතේ කියලා නැතත් වක්කලි හිමියන් අර ඒ ඒ කාල සීමාව තුල අන්න බුදු පියාණන් වහන්සේගේ අපි මේ චරිත කතා වලින් බුද්ධ චරිතයෙන් ඉගෙන ගන්න ටික ජීවමාන බුදුරජාන් වහන්සේ පිටිපසෙන් යමින් අර ඒ රූප ශෝභාවෙන් වශී වීම තුලින් බුදු පියාණන් වහන්සේ කවුද කියලා අන්න අර ශ්‍රද්ධාව තුලින් හඳුනගත්තා. වක්කලි හාමුදුරුවෝ. එයා හඳුනගෙන ඒ නිසායි අර අර තරමට නොදක බැරි තත්වයකටපත් උනේ. එහිම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ යන්න අර සීමාන්තිකව ගිය ශ්‍රද්ධාව ප්‍රඥාව පැත්තට යොමු කරන්නයි කිව්වේ. මේ කුණු කය දිහා බලන මොකද ධර්මයේ දැක්කොත් මා දැක්ක පමණයි. ඉතින් ඒකත් හිතට වදින්නේ නැති අවසාන වශයෙන් අර ගාථාව තුල තියෙන ගැඹුරු අදහසක් ශ්‍රද්ධාවටත් ඉඩ දෙමින් ප්‍රකාශ කළා ප්‍රමෝදය බහුල වූ. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ අධි අවශ්‍යතාවය එතන පින්නම් කරන්නේ නිවන සඳහා. ප්‍රසාදය ප්‍රමෝදය කියන ඒවා ශ්‍රද්ධාව තුලින් ඇති වෙන දේවල්. බුද්ධිවාදීන්ට ඒවා සමහර විට ගෝචර නොවෙන්න පුළුවන් මේ කාලේ. නමුත් ශ්‍රද්ධාව කියන එකේ විශේෂ ගුණයක් තියෙන අන්න අර ඒ ಗುಣධර්ම හිතට අල්ලන ශාස්තුන් වහන්සේගේ වචනයට එකඟව ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඉතින් කොයිතරම්ද කියදොත් අර නිකරුණේ ජීවිත පරිත්‍යාග කිරීම වශයෙන් දිවිනසා ගැනීම වශයෙන් පණින්න හිටි පිම්ම බුදු පියාණන් වහන්සේ දිහාවට පැන්න. නමුත් විපතක් වුණ නෑ බුදු බුදු පියාණන් වහන්සේ අර පාරමී ශක්තියට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ශක්තියෙන් උපකාර වෙලා පක්කලිහාමුදුරන්ට විපතක් වුණේ නෑ. ඒ අතරතුර අහසෙහිදීම නිර්ලඹ අහසෙහිදීම අර සංස්කාර සංසිඳීම කියලා කියන ඒ උතුම් නිර්වාණ ධර්ම ප්‍රත්‍යක්ෂ කර බව අපිට හිතා ගන්න තියෙන ධර්ම ඒ කථාන්තරය තුලින් මේ අපිට පෙනෙන විවරණයයි. එතකොට කෙසේ හෝ වේවා දැන් අපිට මූලිකව අපිට කල්පනා කරන්න තියෙන මේ ශ්‍රද්ධාවේ වටිනාකම. ශ්‍රද්ධාවේ වටිනාකම කොයිතරම්ද කියතොත් දැන් මේ පින්නතුන් දන්නවා දැන් මේ ඇතා කියන සතාගේ ප්‍රධානම අවයවය ඉස්සරහට දාන අවයවය මොකද්ද හොඬ වැල. එතකොට ධර්මයේ එක තැනක සඳහන් වෙලා තිනවා ඇතාගේ අවයව ඒ කොටස් ධර්මයේ විවිධ මාකාරණාවලට උපමා කරන තැනදී බුදු පියාණන් එතන දක්වලා තියෙනවා සද්ධා හත්ථෝ මහානාගෝ මේ ධර්මයේ කියලා කියන ශරීරයක් ඇති මේ ඇතාගේ හොඬ වැල තමයි ශ්‍රද්ධාව. එතකොට හොඬ වැල ගැන හිතලා බලනකොට මේ පින්නතුන් ගන්නවා ඇතා ඕනෑම බැර මේ ගස් ගල් පෙරලීම් වගේ ඒ ශක්තිය යොදලා බලය යොදලා කරන්න පුළුවන් වැඩ කරන්නේ හොඬ වැලේ. ඒ වගේම බිම වැටිච්ච ඉදිකටුවක් අසුලන්න පුළුවන් තරමට හොඳ වෙලාග තියෙන ඒ සියුම් ඒකිනුත් ඒ හපංකමත් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපිට හිතන්න තියෙන්නේ වක්කලි හාමුදුරුවෝ ඒ හාමුදුරන්ගේ ශ්‍රද්ධාම ප්‍රඥාව පැත්තට යොමු කරලා ගත්තාම අන්න අර සංස්කාර සංසිඳීම කියලා කියන නිර්වාණ தත්ත්වය අවබෝධ කරගත්තා. මේ ඔක්කොම තමන්ගේ හිත තුළ ඇති වෙන නැටුමක් කියන එක තේරුම් ගන්න ඇති. ඉස්සෙල්ලා බලපත්‍ර ශෝකයක් ඉඳලා ඊළඟට ලොකු ප්‍රීතියක් ඇති වුණා. මේ ඔක්කොම යට තියෙන්නේ තමා තුළ ඇති කරගත්තු සංස්කාර ගොඩක්. එතකොට සංස්කාර සංදිඳ වූ තැන තමයි නිවන කියන්නේ. ඒක අවබෝධ කරගන්න ඇති. ඒකෝ ශ්‍රද්ධාව ගැන අර කිව්වා වගේ මේ ශ්‍රද්ධාව ඇතම් කෙනෙක් ප්‍රඥාව අධිකයි. ශ්‍රද්ධාව අඩුයි. ඉතින් කොහොම හරි බුදු පියාණන් වහන්සේ අවස්ථානුකූලව ශ්‍රද්ධාවේ අවශ්‍යතාවත් පෙන්눔 කළ දෙනවා. ಗುಣධර්ම අතර මූලිකව අර අපි ගොවිතැන ගැන කිව්වා වගේ ශ්‍රද්ධාවට ප්‍රධාන තැන පෙරටු තැන ලැබෙන බව ඔය කතා පිළිබඳ උපමාවනුත් හෙළි වෙනවා. ඒ වගේ තව කොතිකුත් තැන් වලින් මේ ශ්‍රද්ධාවේ වටිනාකම හෙළි වෙනවා. දැන් ගොවි තැනක් නම් බීජය වෙන්න වගේ මේ ඊළඟට තමන්ගේ ශක්තිය යෙදීම පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. තවත් තැනක ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා අසාවගේ ප්‍රශ්නයක් තමයි මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන සංසාර සැඬවතුරු හතර මේ සැඬ එහෙම නැත්නම් ඒක සැඬවතුරක් හැටියට එකක් හැටියට දක්වනවා. මෙන්න මේ සැඬවතුර එන් එතර වෙන්නේ කොහොමද කියලා කතංසු තරති යෝගං කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මේ සංසාර කැඳ වතුරෙන් එතර වෙන්නේ කොහොමද? ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර සද්ධාය තරති යෝගං. සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාව වෙනුයි මේ සැඬ වතුරෙන් එතර වෙන්නේ. දැන් ටිකක් හිතලා බලන්න මේ පින්නතුන්. ඔය වර්ෂා කාලේ යම් කිසි දොළ පාරක් දැඩිව බොහොම වේගෙන් ගලාගෙන යනවා. එහා තීරය පේනවා, ඒ ගොඩ පේනනවා. මේ ගොඩ ඉඳගෙන කෙනෙක් ඇත්ත හිතා ඉන්නවා මේ වතුර හීතල ඇතිනේ. මේක බොහොම වේගෙන් ගලාගෙන යනවා. මේක ඇතුළට මේකට පැනනොත් එහෙම බොහොම විදිහට තර්ක කර කර ඉන්නවා. වතුරට බහින්නේවත් නැහැ. එයාට පුළුවන් දෙතර වෙන්න. යම් කෙනෙක් මේකට පැනනොත් ජීවිත පරිත්‍යාගයෙන් මරණය හෝ තරණය ඒ තරමට ඕනකම තියෙනවා නම් ඒගොල්ලට යන්න මරණය හෝ තරණය කියලා පැනලා අන්න ඊළඟට බොහොම අමාරුවෙන් අර සැඬ වතුර කපාගෙන ඉතිර වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ ශ්‍රද්ධාවේ ශක්තිය. ශ්‍රද්ධාව තුළ උපරිම කැපවීම තියෙනවා. ඉතින් ඒකට තවත් හොඳ වටිනා උපමාවක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. චූල ගෝපාලක කියන සූත්‍රයේ ගොපල උපමාවක්. තාමත්ම වටිනා උපමාවක් ඒක. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන කථාන්තරයක් හැටියට මගේද රටේ එක්තරා ඥානවන්ත ගොපල්ලෙක් හිටියා. වස් කාලේ වස්හාර මාසේ අවසාන මාසේදී එතකොට හිතා ගන්න පුළුවන් අර දොළ පාරවල් දඩින් ගලාගෙන යන කාලේ, ගංගාවල් ගංගාගෙන යන කාලේ ගංගා නම් ගඟේ එතරට මේ ඥානවන්ත ගොපල්ලා තමන්ගේ ගව රැළ දක්වාගෙන ගිය ආකාරය. ඒ අර මේ නුසුදුසු තැනකින් නෙවෙයි ඥානවන්ත නිසා ඒ ගොඩ ගැනත් අවබෝධයක් ඇතිව මේ ගොඩ ගැනත් අවබෝධයක් ඇතිව පැන්තොට ළඟින් පැන්තොට කියලා කියන්නේ තොටුපළ එතන ඒ ටිකක් ඒක පහත් තැනක් ගැඹුරු නෑ ඒතර නොගැඹුරු තැනක් ඒක නොගැඹුරු තැනක් පැන්තොට කියන්නේ එතකොට අර ගැඹුරු තැනින් නෙවෙයි හරක් හරක් දැක්ුවේ නොගැඹුරු තැනින් ඊළඟට හරක් දැක ක්‍රමයක් දක්වලා තියෙනවා ඉස්සෙල්ලම නායක ගවයින් එතරට යන්න සැලැස්සුවා. ඉතින් ඒ නායක ගවයින් ඒ සඳ වතුර කපාගෙන ඔන්න ඉදිරියට යනවා. ඊළඟට නායක ගවයින් දිහා බලාගෙන ශක්තිමත් නොදැමුණු දඟකාර තරුණ ගැටව් ඒ වගේ කියලා කියන. ඒ වගේ ගවයින් ඔන්න ඒ පිටිපස්සෙන් ගියා. ඒගොල්ලොත් අර විදිහට සඳ වතුර කපාගෙන. ඕක බලාගෙන ඉඳලා ඊළඟට වස්සන් බැස්තියන්. ඒගොල්ලෝ ඊළඟ තුන්වෙනිව විතර කළා. ඊළඟට දුර්වල වසු පැටවුන් ඒත් ඊතර වුණා මේ සඳ වතුර කපාගෙන. කොයිතරම්ද කියතොත් ඔන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අන්තිමට එදාම උපන් වහු පෙටියේ තමන්ගේ මව එළදෙන ඒ එළදෙන පැටියා සොයන ඒ එක්තරා શબ્දයක් නගන හැටි බව දන්නවනේ ගෝරව කියලා කියන්නේ ගවයින් පවත්වන මේ විදිහේ සද්දයක්. ඒ සද්දය නගමින් අර වහු පෙටියත් අරගෙන ඊතර වුණා. සඳ වතුරෙන්. ඊළඟට ඒක නිකම් උපමාවක් කියලා එතන නැවතුනේ නෑ බුදු පියාණන් වහන්සේ. ඒ උපමාවට ඊනට උපමේය ඉදිරිපත් කළා. මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ තමන් වහන්සේ මේ ලෝකයා ඈතර කරන ආකාරයයි. අර ගව නායකින් නායක ගවයින් වගේ තමයි රහතන් වහන්සේලා. මොන රහතන් වහන්සේලා ඈතර කළා. ඒක දිහා බලාගෙන ඉඳලා අර දඟකාර තරුණ අනිත් ගවයින් අනාගාමී ගවයින් ඊළඟට අනාගාමී ගවයින් යනවා බලාගෙන ඉඳලා සකදාගාමී ගවයින් අර වසු වස්සන් වැස්සන් වැස්සියන් ඊළඟට දුර්වල ගවයින් හැටිය වහු පැටවුන් හැටියට තියෙන සෝවාන් සෝතාපන්න අන්තිමටම ඒ අර එදා උපන් වහු පැටි හැටියට එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ ධම්මානුසාරී සද්ධානුසාරී කියලා කියන පුද්ගල විශේෂයක්. ඒ කියන්නේ ඇතැම් අය ඉන්න ප්‍රඥාව අධිකාය. ඒ අධික ප්‍රඥාව අනුබල ඒකෙන් අනුබල ලබාගෙන ඒ ගැම්ම පිට ඇතැම් කෙනෙක් එතෙරට යනවා. සද්ධානුසාරී කියන්නේ ශ්‍රද්ධාව. ඇතම් කෙනෙක් ඉන්නවා සද්ධාවාදිකාය. ඔන්න ඔය ධම්මානුසාරී සද්ධානුසාරී කියන පුද්ගල දෙකොටසයි උපමාවට දාලා තියෙන්නේ අන්න අර එදා උපන් වහු පැටි හැටියට. ඒ අය සෝවාන් මාර්ග සෝවාන් ඵලය ලැබීමේ මාර්ගයට බැස්සා වූ අය හැටියටයි ධර්මයේ දැක්වෙන්නේ. ඉතින් ඔය ඔක්කොම හපංකම කරේ කොහොමද? අන්න ක්‍රමානුකූලව. මේක කළා ඒ වගේම නියම තැන් නියම තොටින්. එහෙම ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ අවසානයේ ඒක ඉවර කරන්නේ කොහොමද? මහණෙනි මම ඒ අර ගොපල්ලා වගේ මම මෙලොවත් ගැන හරිය මෙලොව ගැන පිළිබඳවත් කුසලතාව හොඳ අවබෝධයක් තියෙනවා. පරලොව ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. මාරයට අයිති ඉඩම මාරයට අයිති ප්‍රදේශය ගැනත් මගේ හොඳ අවබෝධයක් තියෙනවා. මාරයට අයිති නැති ප්‍රදේශ ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට පැන්තොට ගැන මං හරියට දන්නවා. අන්න ඒක නිසා මා කෙරෙහි මගේ වචනයට කන් දෙන්න සුදුසුයි කියලා කෙනෙක් හිතනවා නම් මා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනෙක් සුදුසුය කියලා හිතනවා නම් ඒ අයට දීර්ඝ කාලයක් හිතසුව පිණිස ඒක වෙනවා කියලා ශ්‍රද්ධාව යගේ තන බුදු පියාණන් වහන්සේ ඒ කථාන්තරය ආශ්‍රයෙන් දක්වවා දාලා අපිට එතකොට අන්න අර ගවයින් ගිය ආකාරය ගැන හිත යොමු කරනකොට අපිට පේනවා අර ආදර්ශය ඉස්සරහින් ගිය ගවයාගේ ආදර්ශය තුලින් අපිට මේක පුළුවන් එහාට යන්න කියන හැකි සංඥාව ලැබුණා ඊළඟ ගවයින්ට. ඒ අය යනවා දැකලා ඊළඟ අය. ඔහොමම ගිහිල්ලා එදා උපන් වහු පැටියත් විතර වුණා. ওই විදිය දෙයක් තමයි එතකොට ශ්‍රද්ධාව තුල තියෙන්නේ. ශ්‍රද්ධාව ශක්තිය අර හීතලයි කොහොමද මේකෙන් ගොඩ වෙන්නේ කියලා අත් දෙක බැඳගෙන ඉන්නේ නැතුව පණින්න ඕන. මරණය හෝ තරණය කියලා පණින්න ඕන. ඒ තරම් කැපවීමකින් උපරිම කැපවීමකින් පැනලා පීනලා ගියොත් තමයි ගොඩට යන්න පුළුවන් වන්නේ. ඒකට ඕන කරන්නේ ශ්‍රද්ධාවයි. බුද්ධියත් ඕන තමයි. නමුත් ශ්‍රද්ධාව නැතුව ඒ කිසිවක් කරන්න බෑ. ඒක ඉතින් ඉතින් පේනවා ශ්‍රද්ධාවෙන් ලැබෙන ගැම්ම කෙනෙකුට. ඒකයි අර ශ්‍රද්ධාවෙන් ඈතර වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. කොහොමද මේ සැඬ වතුරෙන් ඈතරවන්නේ? ශ්‍රද්ධාව මුල් කරගෙනයි. වීරිය ආදී ඊළඟ ඒවා ඊළඟට එනවා. ශ්‍රද්ධාව අනුයි වීරිය මතුවෙන්නේ. දැන් අපි අර කියාපු ඉන්ද්‍රිය පහ තුලත් යම් කිසි සම්බන්ධතාවක් ක්‍රමානුකූලත්වයක් තියෙනවා. ශ්‍රද්ධාව නැතුව වීරිය උපදින්නේ නැහැ. වීරිය දැරීමේදී තමයි සතිය මතුවෙන්නේ. ඊළඟට සතියම තමයි දීර්ඝ වේලාවක් පවත්වා ගන්නකොට සමාධිය තත්වයටපත් වෙන්නේ. සමාධිමත් හිතටයි <hesitation> නිසියාකාර වැටහිම කියලා කියන නියම ප්‍රඥාව ඇති වෙන. ඔය තර්ක ආදියෙන් කරන බුද්ධිවාදී එකක් නෙවෙයි මෙතන. නියම වැටහිම, නියම සත්‍යයට එකඟ වැටහිම එන්නේ ප්‍රඥාව. එතකොට ඔන්න ඉන්ද්‍රිය පහ කෙනෙක් දිනු කර ගන්න ඕනේ. ඇතැම් කෙනෙකුට සංසාරයේ විවිධ හේතුන් නිසා බුදුවරුන් ඇසුරු කිරීම නිසා දැන් වක්කලි හිමියන් අතීතයේ පතාගෙන ආවයි කියලා කියවෙන්නේ. සද්ධාදී සද්ධාවෙන් අග්‍ර ශ්‍රාවකයන් ශ්‍රාවකයා වීමට පතාගෙන ආව හැටියටයි කියන්නේ. ඒ තරම් දැඩිව ශ්‍රද්ධාවක් නිසායි අර විදිහට බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් ගියේ. අපි දැන් දැක්කුවා ඒ නිකම් යාමක් නෙවෙයි ඒක. බුදු පියාණන් වහන්සේ දිහා බැලීම කියලා කියන්නේ කෙලෙස් වැඩිම නෙවෙයි කෙලෙස් නිවීමයි. කෙලෙස් නිවන ශරීර රූප ස්වභාවයක් බුදු පියාණන් වහන්සේට තිබුණා. එපමණක් නෙවෙයි උන්වහන්සේගේ ඉරියව් පැවැත්වීම ආදී හැම එකක්ම බණ පොතක් වගේ. එතකොට ඒ වක්කලි හිමියන් පිටිපස්සෙන් ගිය කාලය තුල ප්‍රඥාව දියුණුවේ නැති ඉබේටම මේ මේ විදියටයි කියලා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය බුදු පියාණන් වහන්සේ අර කියව ප්‍රාතිහාර්යනුත් ඊට උපකාර වෙමින් ලබා දුන්න බවයි අපිට හිතා ගන්න තියෙන මේ කථාන්තරය. මේ ආශ්චර්යවත් කථාන්තරයක්. මේ විදිහේ දේවල් පොතිකුත් තියෙනවා ධර්මයේ. ඊළඟට අපි තවදුරටත් මේ ගැන කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ දැන් ශ්‍රද්ධාව ගැන ප්‍රකාශ කරපු දේවල් ඒත් ආලවක යක්ෂයාම ඇසූ තවත් ප්‍රශ්නයක් තමයි කිංසූධ විත්තං පුරිසස් සෙට්ටං මිනිසියෙකුට තියෙන වටිනාම ධනෙ මොකක්ද කිය. එතෙන්දිත් බුදු පියාණන් වහන්සේ සද්ධාව ඉදිරියට ගත්තේ සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ට. මිනිසියෙකුට තියෙන ලොකුම ධනෙ ශ්‍රද්ධාවයි. මොකද එහෙම කි ප්‍රකාශ කළේ බුදු පියාණන් වහන්සේ. මේ පින්නතුන් අහලා තියෙනවා දැන් ආර්ය ධන හැටියට දක්වන සෝවාන් පුද්ගලයාට තියෙන ධන පහක් හැටියට තියෙනවා. සද්ධා ධනං සීල ධනං ධන හතක් හැටියටත් තැන් තැන් වල දක්වනවා. පහක් හැටියටත් දක්වනවා. හතක් හැටියට දක්වන්නේ සද්ධා සීල හිරි ඔත්තප්ප සුත චාග පඤ්ඤා ඊළඟට පහක් හැටියට දක්වනකොට අර හිරි ඔත්තප්ප කියන එක වෙනුවට ඒක ඉවත දැම්මන වේ සීලය කියනකොට ඒකට අධ්‍යා ඒක ඉබේටම හැඟෙන නිසා සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා. එතකොට පංචාර්ය ධන කියලා කියන්නේ ශ්‍රද්ධාව, සීලය, සුත කියලා කියන ධර්මඥානය, ත්‍යාග කියලා කියන පරිත්‍යාග ගුණය, ප්‍රඥා. මේ විදිහට ධර්ම කොටාසියක් දැක්වීමකුත් තියෙනවා. අන්න එතන ඒ ඒ සද්ධා ධනය සද්ධා ධනිය කියලා කියන එක අපි තව ටිකක් විග්‍රහ කරලා බලනවා නම් සද්ධා ධනිය කියලා කියන්නේ මොකද්ද? දැන් ඇතම් කෙනෙකුට මේ කාලේ මේ ශාසනයේ තුනුරුවන් සරණ යාම කියන එකත් මහා ගැටලුවක්. තෝරගන්න බැරි ගැටලුවක්. ඒ තරමට බුද්ධිවාදය විකෘත වෙලා තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එකේ තේරුමවත් හරියට දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ මේක තුලින් බුදු මේ අපි දන්නවා ලෝකයේ මේ සංසාරයේ ඉන්න හැම දෙනාම අසරණයි. අපි ඒක පිළිගන්න ඕන. අසරණ අය සරණක් පිහිටක් පතේ වැටීම ස්වාභාවිකයි. ඉතින් බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ දුකටපත් වුණු මේ සංසාර දුකටපත් වුණු අය ඒ දුකේ කොටස් තම තමන්ගේ අය නැතිවීම ඉඩකඩම් විනාශ වීම ලෙඩ දෝගයේම රැකී ආරක්ෂා නැතිවීම ඔය නොයෙකුත් ආකාරයෙන් අර අර යට තියෙන දුක ඩිංග ඩිංග මතුවෙනකොට ඕක වහගන්න අපි ඉතින් මොකද කරන්නේ? ගස් ගල් දේවල් කරා යනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ වායේ ලැබෙතොත් ලැබෙන්නේ සීමිත පිහිටක් විතරයි. නියම නියම ඛේම නියම ක්ෂේමයක් නියම පිහිටක් පිළිසරණක් ගස් ගල් දේවල් ඔස්සෙන් ලබා ගන්න බෑ. නියම පිහිට තමයි බුදුන් සරණ යාම, ධම් සරණ යාම, සංඝන් සරණ යාම. එතකොට ඒක තුල තියෙන්නේ මොකක්ද? බුදුන් සරණ යාම තුලින් බුද්ධ රත්නය තමන් අයිති කරගත්තා. ධම් සරණ යාම තුලින් ධර්ම රත්නය අයිති කරගත්තා. සංඝයා සරණ යාම තුලින් සංඝ රත්නය අයිති කරගත්තා. ඒකට ත්‍රිවිධ රත්නය නම් අර කියලා තියන්නේ අර ආශිර්වාද ගාතවල යංකින් චිරතනං දේ ලෝකේ විජ්ජති විවිධාපුතු රතනං බුද්ධ සමං නත්ති තස්මා සොත්ති භවන්තු තේ සත්‍ය ක්‍රියා කිරීම කොහොමද කරන්නේ යම් තාක් ලෝකේ රත්නයන් මැණික් තිබෙනවනම් බුද්ධ රත්නයට සමාන මැණිකක් නැත ඒ සත්‍යයෙන් ඔබට සුවය වේවා කියලා කියන තරම් සත්‍යතාවක් එතකොට එින් තියෙනවා එින් කියන්නේ බුද්ධ රත්නය තමයි එතකොට අර පිහිට සොයන පුද්ගලයා තුනුරුවන් සරණ යාම තුලින් කරන්නේ අන්න අර කියාපු රත්නත්‍රය තමන්ගේ හදවතේ තැන්පත් කරගත. කාටවත් හොරකම් කරන්න බෑ ඒක. අනිත් ඔය තැන්පතු ඔය ඔක්කොම ඒ බැංකු කඩා වැටෙනකොට නැති වෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව කාටවත් හොරකම් කරන්න බෑ. සමහර විට මේ දැඩි ශ්‍රද්ධාව ඇති කෙනා පපුව පළලා එළියට ගන්නත් බෑ ඒකේ ශ්‍රද්ධාව. ඒ තරම් පුදුමයි. අන්න එතකොට ඒ ශ්‍රද්ධාවේ තුලින් අර රත්නත්‍රය මාමක වෙන රත්නත්‍රය මගේ කියලා කියන්න පුළුවන් තත්ත්වයක් වෙන රත්නත්‍රය මාමක කියලා කියන්නේ තත්ත්ව රත්නත්‍රය බුද්ධ රත්නය මගේ ධර්ම රත්නය මගේ සංඝ රත්නය මගේ ඒකම ලොකු ශක්තියක් ඒකම ලොකු ධනයක් ඒකයි එතන සද්ධා ධනය කියලා කිව්වේ එතකොට ඒක නිසා තමයි පින්නතුනි දැන් කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල උපාසකෙක් මේ ශාසනයේ උපාසකෙක් වෙන්නේ කෙතකින්ද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් රුවන් සරණ ගියොත් ඒ පමණකින්වත් උපාසකෙක් වෙනවා කියලා. සීල සමාදානිය අමතර දෙයක්. එතකොට උපාසකෙක් වෙන්න සරණ ගමනේම ප්‍රමාණවත්. ඒ පමණක් නෙවෙයි. අද දක්වා සාමණේර සාමණේර කෙනෙක් වෙන්නේ පැවිදි කිරීමේදී ඒත් සීල දෙනවා තමයි දස සීලයක් දෙනවා. නමුත් සරණ ගමන පබ්බජ්ජ සරණ ගමන මාත්‍රයෙන්ම පැවිද්ද පිහිටවනවා පිහිටනවා කියලා අද පවා ඒක ප්‍රකාශ කරනවා. ඉන් සරණ ගමනේ ඒ තරම් ප්‍රබල දෙයක්. ඒක සුළු කොට තැකිය යුතු දෙයක් නෙවෙයි. ලේසියට කිව්වට මොකද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. වැරදිලා කිව්වනම් පළවෙනි වර දෙවෙනි වර නොකිය ඉන්න පුළුවන්. දෙවෙනි වර වැරදුනා නම් තුන්වෙනි වර නොකිය ඉන්න පුළුවන්. නමුත් තුන් වරක් ඕක කියන්නේ මොකද? ඒ තරමටම Tamanට ඒක ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ ශ්‍රද්ධාව ඒ තරම්ම මූලික වැදගත් දෙයක් බවෙිනුත් පේනවා. ශ්‍රද්ධා ධනං කියලා කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාව ඒ පුද්ගලයාට විවිධාකාරයෙන් නැති වෙන්නේ. ඇතම් කෙනෙකුට දැන් මේ කාලේ දැන් අවුරුදු 2500 ගණනක් ගත වුණා බුද්ධ පරිනිර්වාණය. මේ කාලේ පවා පෙරපර දෙදිග උගතුන් දක්ෂ කවියෙකුගේ බුදුගුණ වර්ණාවකින් වශී වෙනවා. දක්ෂ ලේඛකයෙකුගේ බුදුගුණ වර්ණාවකින් ගද්‍ය වර්ණාවකින් වශී වෙනවා. දක්ෂ ප්‍රතිමා ශිල්පියෙකුගෙන් මේ කාලේ නම් ඒ වගේ ප්‍රතිමා ශිල්පිය සමහරට සොයා ගන්න බැරි වෙන්න පුළුවන් රුපියල් සතේ වටවලට යට වෙච්ච යුගයක. නමුත් අතීතයේ අනුරාධපුර පොළොන්නරුව ආදී තැන් වලට ගිහිල්ලා බලනකොට පේනවා අන්න අර කියාපු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ඒ කියාපු ඇතුළත තියෙන ශක්තියින් ගල් කටුවට යොදලයි ඒ අර විදියට බුදුම විදියේ ප්‍රතිමා නෙළුවේ. ඒකට ඒ ප්‍රතිමා දැකලා පෙර අපර දෙදිග සාමාන්‍ය අය පමණක් නෙවෙයි. මහා පඬිවරුන් විද්‍යාඥයින් ඒ විදියේ නොයෙකුත් විදියේ දාර්ශනිකයින් ඒ ප්‍රතිමා මේ කාලේ පවා ඒ ප්‍රතිමාව දැකලා වශී වෙච්ච අවස්ථාවක් තියෙනවා. එතකොට බුද්ධ ප්‍රතිමාව එහෙමයි. ඒක නිකන් ගලක් නෙවෙයි. ගල් හිතක් මොලොක් කරන්න පුළුවන් විදිහේ දෙයක් ප්‍රතිමාව කියලා කියන්නේ. ඒක සුළු කොට තැකිය යුතු දෙයක් නොවේ. නිකන් ගලක් කියලා ගත්තොත් එතන කරදවගා තියෙනීමක්. එතකොට කාරණේ ඇත්ත බුදු පියාණන් වහන්සේ වර්ණනා වර්ණනා කළ වර්ණා විෂාතික්‍රාන්තයි. කිසිම කෙනෙකුට බුදු පියාණන් වහන්සේ වර්ණනා කළ කිසිම ලේඛකයෙකුට බෑ බුදු පියාණන් වහන්සේගේ වර්ණාව කෙලවර කරන්න. ඒ වගේම කිසිම ප්‍රතිමා ශිල්පියෙකුට බුදු පියාණන් වහන්සේගේ රූපය සම්පූර්ණයෙන් පෙන්වන්න කරන්න බෑ. නමුත් ඒ මට්ටමේ බුදු පියාණන් වහන්සේගේ ගුණ හිතට අරගෙන අර කියාපු විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා උපමා කරගෙන මේක මුදලට කරන දෙයක් නෙවෙයි සම්පූර්ණ පූර්ණ කැපවීමකින් යුක්තව ඒ කෘත්‍ය කරනවා නම් අර ගලක ඒ ගලේ නළු ප්‍රතිමාව දැකලා ගල් හිතක් උනත් මොලොක් වෙනවා ඒ වගේම තමයි සිත්තරෙකු, දක්ෂ සිත්තරෙක් ඒ අඳින බුදු රූපේ, බුද්ධ රූපය දැකලා තවත් කෙනෙකුට ඒ ශ්‍රද්ධාව ඇති වෙනවා. අතීතයේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් වක්කලි හිමියන් අර නිකමට ඒක ලාමක අදහසකින් ගිහිච්ච ගමනක් නේ බුදු පියාණන් වහන්සේ පස්සෙන් ගියේ. අර විදිහේ ගලින් නෙළුව බුද්ධ පිළිමයක් දැකලා ඇඳපු බුද්ධ චිත්‍රය චිත්‍රයක් දැකලා කවි පෙළක් කියවලා වර්ණාවක් පොතක් කියවලා අරතරන් වශී වෙනවා නම් බුදු ගුණයට ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කම කොහොමද හිටියේද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට අන්න ඒක අනුව අපි හිතා ගන්න ඕන අර ශ්‍රද්ධාදිමුත් වක්කලි හිමියන්ගෙනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමහර විට බුද්ධිවාදීන්ට තුඟක් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. මොකද ඒ කැපවීම උපරිම කැපවීම මතුවෙන්න යන අර ශාස්ත්‍රුන් වහන්සේ හරියට අඳුනා ගැනීමෙනු. එතකොට ඒක තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකට කියන්නේ චතුප්පද ව්‍යාකරණ කියලා. ව්‍යාකරණ එහෙම නැත්නම් විවරණ විවරණ හතරක් පද හතරකින් යුක්ත විවරණයක් වශයෙන් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රද්ධාවේ අගය ප්‍රකාශ කොට වදාලා මහණෙනි ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ ශාසනයේ බැසගෙන ප්‍රතිපත්තියේ පුරණ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පිළිබඳව මෙන්න මේ විදිහට කියන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා හඳුනගන්න මෙන්න මේ විදිහටයි ඒ ශ්‍රාවකයා කියා පාවිච්චි කරන වචන ඊළඟට දක්වනවා භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ දනි මම නොදනිමි. දැන් සමහර විට පඬිවරුන් භාග්‍යවතුන් මේ බුදු පියාණන් වහන්සේටත් වඩා දන්න අය ඉන්නවා මේ කාලේ. නමුත් අන්න නියම ශ්‍රද්ධාන්ත ශ්‍රාවකයා හිතෙන හැටි. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයා. භාග්‍යවතුන් වහන්සේ දනි මම නොදනිමි. ඔන්න ඔය නිහතමානීත්වය ඇතිවයි මේ ශාසනයේ ප්‍රතිපත්ති පූර්ණයට එකතු වෙන්න ඕනේ. එහෙම පුන්කලයට තමයි අර අර ගලින් පැන්නා වගේ බුදු පියාණන් වහන්සේ මාව අල්ලගනු ඇති කියලා පෑන්නා වගේ අන්න අර විදියට පණින්න පුළුවන් වෙන්නේ. අර මහා සැඬ වතුර කපාගෙන යන්න මේක හිතලයි කියලා හිතන්නේ නැතුව මරණය හෝ තරණය කියලා පණලා ඊතර වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ශ්‍රද්ධාවක් ඇති කෙනාට. එතකොට ඔය ආශ්‍රයෙන් අපිට හිතාගන්න. මේ පළමුවෙනි එකයි ඒ කිව්වේ. ශ්‍රාවකයාගේ ආකල්පය මොකද්ද? අන්න අර කියාපු. ඊළඟට දෙවෙනි පදයේ දක්වනවා බුදු පියාණන් වහන්සේ මේ ශාසනයේ බැසලා ප්‍රතිපත්ති පුරුණ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ දෙවෙනි ගුණය කොහොමද? ඒ තැනත්තාට ඒ ශ්‍රාවකයන්ට මේ ශාසනය වැඩිමිට රුකුල් දෙනවා. ඒකට එක්තරා වචනයක් යදෙනවා රුම්හණියන් කියලා. කියන්නේ රුම්හණියන් කියන්නේ වැඩිමිට රුකුල් දෙන. ඒ වගේම තවත් වචනයක් යදෙන ඕජවන්තං. ඕජස. ඒ කියන්නේ උපමාවට ඒක දක්වන්නේ දැන් සරුපසක් නම්. පසසරු නම් දියසීරාව තිබෙනවා නම් වැටිච්ච බීජය හොඳට පැලවෙනවා. ඒකට අර සද්ධා බීජය කියලා කියාපු එකක් මතක හිතේට නගා ගන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාන්ත ශ්‍රාවකයාට මේ ශාසනය වැඩිමිට සුදුසු බිමක්. සරු පොලොවක්. දියසීරාව ඇති පොලොවක්. නිකන් කට්ට ඒ විදිය පොලොවක් නෙවෙයි. දැන් අන්න එකයි කියන්නේ එතනත් එතන බුදු පියාණන් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් හඳුන ගන්න ලක්ෂණයක් දක්වනවා. ඊළඟට තුන්වෙනුව දක්වනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් හඳුන ගන්න හැටි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා පිළිබඳව මෙන්න මේ தත්වයයි තියෙන්නේ. කොහොමද? ඒ ශ්‍රාවකයා පීරේ අනබන්නේ සම් නහර ඇට පමණක් ඉතිරි වේවා. මාස්ලේ වියලී ඒවා. යම් පරමාර්ථයක් පුරුෂ ථාමයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් තත්වයකට පැමිණිය යුතු පැමිණිය හැකිද ඒ தത്വයට නොපැමිණ වීරයාගේ බහා තැබීමක් නොවන්නේ කියන දැඩි අදිෂ්ඨානයනුයි වැඩේට බහින්නේ ඒකට කියන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා. බුදු පියාණන් වහන්සේත් අවසානයේදී ඒ විදිය වීරියක් කරලාලු ඒ බෝධි මණ්ඩේ ඉඳගත්තේ. ඉතින් යන්නේ එකයි අර ශ්‍රද්ධාවන්ත පුද්ගලයාගේ තුල තියෙන තියෙනත් ඕනේ. සම් නහර ඇට පමණක් ඉතිරි වේවා. මස්ලේ වේලී ඒවා. යම් පරමාර්ධයක් පුරුෂ තාමෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් කළ හැකිද ඊට නොපැමිණ ආපසු යාමක් භාත ලැබීමක් නොවන්නේ. තුන්වෙනි ලක්ෂණය. අවසාන ලක්ෂණය දක්වනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ ශාසනයේ ශ්‍රාවකයාට මේ ශාසනයේ ලැබිය හැකි ඵල දෙකක් තිබෙනවා. අර උපාදාන කියලා කියන කෙලෙස් ඒ අල්ලා ගැනීම ආදී ඒ ඉතුරු වෙලා තිබුණොත් අනාගාමී. එහෙම නැත්නම් රහත් බව. ඔච්චරයි. නියම ශ්‍රද්ධාන්ත ශ්‍රාවකයාට ඔය ඉලක්ක ඔය ඔය කුපේ ප්‍රතිඵල එක්ක අනාගාමී එක්ක රහ ඊට අඩු දෙයක් නෙමෙයි. ඔන්න ඒ තරම් බුදු පියාණන් වහන්සේ ශ්‍රද්ධාව යගේ එතන දක්වලා තිබෙනවා. ඉතින් ඔන්න ඊළඟට අපි කල්පනා කරන්න ඕන මේ දැන් බුදු පියාණන් වහන්සේගේ රූපය දැකලා මේ විදිහට. ඒ පමණක්ම නොවේ. ඇතම් කෙනෙක් බුදු පියාණන් වහන්සේ හඳුනාගත්තා වෙන එකක් තබා බුද්ධ බුදු පියාණන් වහන්සේගේ ස්වරයෙන් පවා. මිනිසෙන් පමණක් නොවේ. අර කතාව ධර්ම කතාවක් තිබෙනවා මේ මැඩියේ ගෙම්බේ. දග්ගරාණ මෙති බගුණ තේරණිය බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට ගෙම්බට තේරෙන්නේ නැහැ බුදුබණ. නමුත් අර බුදු පියාණන් වහන්සේගේ ස්වරය ඒක මහා පුදුම ස්වරයක් කියන එකට කියන්නේ අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරය කියලා කියනවා. අංග 8කින් යුක්ත බ්‍රහ්මස්වරයක් කියලා හඳුන්වනවා. ඒ ස්වරය ස්වරයෙන් කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අහලා අර ගෙම්බ පොකුණෙන් එළියට ඇවිල්ලා හිටියා. එතෙන්ට ආව ගොපල්ලෙක් වයසක ගොපල්ලෙක් වෙන්නේ නැති හැරමිටිය වැරදීමකින් අර ගෙම්බගේ ඔළුවේ තියලා හිටගත්තා. එතකොට ගෙම්බ මැරිලා අවසානයේ මණ්ඩුපදේව පුත්‍ර නමින් උත්පත්ති ලැබලා දිව්‍ය ලෝකේ පසුව ඇවිල්ලා දේව කායෙම බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බණ අහලා සෝවාන් වුණ බවක් දක්වනවා. ඒකොට ගෙම්බත් සෝවාන් වුණා. සද්ධා උපකාර කරගෙන. ගෙම්බත් සෝවාන් වුණා. ඉතින් ඔන්න ඔය විතරේ මණ්ඩුක දේවපුත්‍ර කතාව තියෙනවා. ඊළඟට ඒ ස්වරය පිළිබඳව. ඉතින් අටංග සමන්නාගත කියලා ඒක හේතු බොහොම දීර්ඝ විස්තරය එතන තියෙනවා. තාමත්ම මිහිරි ඒ වගේම අර්ථය පැහැදිලි කරන ගැඹුරු ස්වරයක් රව් පිළි රව් දෙනාන්දමේ පුදුමාන්දමේ ස්වර සම්පත්තියක් බුදු පියාණන් වහන්සේට තිබුණා. ඊළඟට තවත් ඒ කාලේ හිටිය පඬිවරු තමයි මේ ත්‍රිවේද පාරගත බමුණන්. ඒගොල්ලෝ කොහොමද බුදු පියාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගත්තේ? ඒගොල්ලෝ පොත පොත බලලා පොත බලනකොට තියෙන ඒගොල්ලන්ගේ පොත්වල දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති යම් කිසි කෙනෙක් ලෝකේ පහළ වුණොත් ඒ පුද්ගලයාට ඒ මිනිසයාට ඉරනම් එහෙම නැත්නම් යායුතු මාර්ග දෙකයි තියෙන්නේ. ජීව හිටියොත් ශක්තිති වෙනවා. පැවිදි වුණොත් අන්න ලෝකේ අරහත් සම්මා සම්බුදු කෙනෙක් වෙනවා. එතකොට පොතේ එහෙම තියලා තියෙන නිසා පොත විශ්වාස කර බමුණන් බුදු පියාණන් වහන්සේ අඳුනගත්තේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල. ඒ විදිහේ කථාන්තර කොටිකුත් තියෙනවා. බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා තමන්ගේ ගෝලයා වන උත්තර කියන ඒ මානවකයා බ්‍රාහ්මණ තරුණයා යව්වා මෙන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ කියාපු මේ බුදු පියාණන් වහන්සේ ළඟ ඇත්ත වශයෙන් තියෙනවද කියලා. ඉතින් උත්තර කියන මේ මානවයා තරුණයා හත් මාසයක් තිස්සේ බුදු පියාණන් වහන්සේගේ ඡායාව වගේ පිටිපස්සෙන් ගියයි කියලා කියනවා. හරියට අර මේ කාලේ රහස පරීක්ෂකයන් පිටිපස්සෙන් යනවා වගේ බුදු පියාණන් වහන්සේ පිටිපස්සෙන් මේ උත්තර කියන මානවකයා තරුණයා පිටිපස්සෙන් හත් මාසයක්ම ගිහිල්ලා බැලුවා මේ කියාපු කාරණා ඇත්තද කියලා. ඉතින් ඒ මහා පුරුෂ ලක්ෂණත් ඒ දුටුවා වගේම ඊළඟට එපමණක් නෙවෙයි අන්තිමට ඇවිල්ලා බ්‍රහ්මාය බ්‍රාහ්මණයට මහා දීර්ඝ වර්ණාවක් කළා. එපමණකින් නෙවෙයි බුදු පියාණන් වහන්සේ වළඳන හැටි, පිණ්ඩපාතේ වඩින හැටි, ධර්මයේ දේශනා කරන හැටි, නිශ්ශබ්දව සිටින හැටි උන්වහන්සේගේ හැම ඉරියව්වක් තුළින්ම ඒ ඇති සුවිශේෂ භාවය ප්‍රකාශ කරන මහා දීර්ඝ වර්ණාවක් කළා මේ උත්තර මානවකේ අන්තිමට කියන්නේ කොහොමද? මෙන්න මේ මේ විදියයි භවත් ගෞතමීන් මීටත් වැඩි ඉවර කරන්නේ මීටත් වැඩි. ඒ කියන්නේ වර්ණා විෂාතික්‍රාන්ත කියලා පරිමහන්න බෑ. ඒක අහලම අන්න එතකොට අර බ්‍රහ්මාල බ්‍රාහ්මයාට බ්‍රහ්මයා එතනම බොහොම සද්ධාාවක් ඇති කරගෙන ඊළඟට ගිහිල්ලා අන්තිමට ශ්‍රාවකයෙක් වුණ බව සඳහන් ඒ වගේම තවත් බාවාරි බ්‍රාහ්මණින් බාවාරි කියන ඒ විශාල ගෝල පිරිසක් නැති බ්‍රාහ්මණයා ගැනත් ඒ විදිහටම මහා පුරුෂ ලක්ෂණ තුنين අඳුනගත්ත බව සඳහන් වෙනවා. සේන කියන බ්‍රාහ්මණයත් ඒ වගේ. ඉතින් විශේෂයෙන්ම අර සීල බ්‍රාහ්මණය පිළිබඳ ප්‍රවෘත්තියක් අපිට හිතා ගන්න පුළුවන්. එතෙන්දිත් අර තීණිය කියන එක්තරා ජටිලයක්. ජටිල කියලා කියන්නේ අර කෙස් වැඩෙන තුරුම අර ඔනෙකුත්දී කෙස් මස් එකම සම්බන්ධ වෙන තරමට යම්කිසි වෘතවාදී රැක්ක බ්‍රාහ්මණිය. ඒ ජටිලය බුද්ධ ශ්‍රාවකෙක් නුනත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේට සහ 1250ක් වුණත් ඌ සංඝ පිරිසකට දානයට ආරාධනා කළා. ගිහිල්ලා තමන්ගේ ඥාති පිරිස එකතු කරගෙන ඒ දානය සූදානම් කරනවා. තමන්ගේ ආශ්‍රමේ ගිනි උදුන් බඳිනවා, දර පලනවා, වාදන හොදනවා, දානශාලාවේ ආසන පිළියෙල කරනවා. ඕවා කර කර ඉන්න අතරේ ඔන්න පේනිය ජටිලයාගේ යාළුවෙක් වෙන සේල බ්‍රාහ්මණයා මුන් ත්‍රිවේද පාරගත ත්‍රිවේදය හදාලා ඒ බමුණෙක් ගෝලෙන් 300 කුත් එක්ක එනවා. මේ තමන්ගේ යාළුව බලන්න. ඉතින් මෙතන මේ ලොකු සූදානමක් දැකලා අහනවා මොකද කේනියා මේ මොකක් හරි විවාහ මංගලයක් වගේ එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ යාගයක් තියෙනවද? එහෙමත් නැත්නම් මේ බිම්බිසාර රජුරවන්ට ඒ රාජසේනාවත් එක්කම ආරාධනාවක් තියෙනවද? හෙට දිහා මේ භෝජන සංග්‍රහයකටද මොකද මේ සූදානම? නෑ නෑ ඒකක්වත් නෙවෙයි මම මේ තථාගත සම්මා සම්බුදුරු ජානන් වහන්සේට මේ ආරාධනා කළ භවත් ගෞතමයන් වහන්සේට ආරාධනා කළ මේ සංඝයන් වහන්සේ. එතකොට බුද්ධ කියලා කියේ වචනේ කියුණ හැටිය ඒ වචනේම ප්‍රමාණවත් වුණා. බුද්ධෝති කියලා බුද්ධ කියලාද සහකේණිය කියන්නේ? බුද්ධ කියලායි සීලක කියන්නේ. බුද්ධ කියලා දෝ විදිහට තුන් සැරයක් අහනකොට ඒ ඇති වෙන ශ්‍රද්ධාව පිළ තමයි ඊළඟට සීල බ්‍රාහ්මණයත් අර විදිහටම බුදු පියාණන් වහන්සේ සොයාගෙන ගිහින් ශ්‍රාවක. ඒ විදිහට අපිට පේනවා මේ කාලේ ඊට උගතුන්. ඒත් අර බුදු පියාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ අර කියාවෝ අද්විතීය කාටවත් පිළිලා නැති විදිහේ පුදුම ඒ බුදු කෙනෙකුටම පිළිටෙන පාරමී ශක්තියන් පිළිටෙන ඒ රූප ශෝභදාවෙන් ඒකෙන් සද්ධාවත් ඇති කරගන්න. ඊළඟට තවත් නොයෙකුත් විදිහේ ඒ උගතුන් බුදු පියාණන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රඥා ශක්තිය දැකලා උන්වහන්සේගේ දේශනාවන්ගේ ඇති ගැඹුර උන්වහන්සේ ඒ වාද විවාද ආදීදී කරුණු ඉදිරිපත් කරන ආකාරය ඕවා තුලින් තමන්ගේ මාන්නය ඉවත් කරලා නිහතමානී වෙලා ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරා. එහෙමත් නම්මන්න බැරි දැඩි මාන්නක්කාරයින් අර කාශ්‍යප සහෝදරින් වගේ අයට බුදු පියාණන් වහන්සේ තරඟෙට ප්‍රාතිහාර්ය පෙන්නලා ඒ කට්ටියගේ මාන්නේ බින්දා. ওই විදිහට নানা ප්‍රකාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ සත්වයින්ට ශ්‍රද්ධාව ඇති කරේ මොකද? වෙන එකකට නෙවෙයි. ඒ අයගේම විමුක්තිය සඳහා බුදු පියාණන් බුද්ධ කෘත්‍යය ඒකයි. ඒක නිසා තමයි පුරුෂ ධම්ම සාර්ථී ගුණය මෙතන ඒවත් ඒ තුලින් අපට පේනවා. දමණය කළ හැකි පුද්ගලයන් දමණය කිරීමේ විශේෂ ඒ සාරති රතාචාරයක් වගේ දක්ෂතාවක් තියෙනවා. තමන් වහන්සේගේ ඒ බුද්ධ ඥාන ප්‍රාතිහාර ශක්තිය ඔක්කොම යෙදුවේ වෙන දෙයකට නෙවෙයි ඒ ලෝක සත්‍යාගේ අර මෝහාන් දෙක හරිවත් කරලා මාන ආදි කෙලෙස් ඉවත් කරලා නිර්වාණ මාර්ගයට නැමීමට. එතකොට ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න නොයෙකුත් අරමුණු. ඒ කාලේ ඒ ලෝක සත්‍යා උපකාර කරගත්තා. රූප සම්පත්තිය දැකලා ඇතම් කෙනෙක් ස්වරය අහලා ඒ දේශනා කරන වචනේ ඇති අර්ථය දැකලා ඒ තර්ක විතර්ක කරන ප්‍රඥා ශක්තියින් තර්ක ශක්තියනේ හැම එකක්ම මුල් කරගෙන ඇතම් කෙනෙක් කර කියාපු මහා පුරුෂ ලක්ෂණ ඔය විදිහේ නොයෙකුත් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර මොකද ශ්‍රද්ධාව මූලික නිසා ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ ශ්‍රද්ධාව නැතුව ඒ වීරිය වීරිය මුද ඒක කියන්නේ කොටින්ම සද්ධාව ගැන කියනකොට තව ඒකට අදාළ වචන කීපයක් සිඳිනවා අධිමොක්ඛ කියලා අධිමොක්ඛ කියන වචනේ තේරුම මුදා හැරීම ශ්‍රද්ධාව උපකාර කරගෙනයි වීරිය මුදා හරින්නේ. එහෙම නැත්නම් Tamante කියලා කොටසක් ඉතුරු කරගන්නවා. දැන් මේ පින්තුන් භාවනා කරන පින්තුන් දන්නව ඇති තුන්රුවන්ට ජීවිත පූජාව කියලා එකක් කරනවා. මොකක්ද ඒකේ තේරුම? ත්‍රිවිධ රත්නයේ ජීවිත පූජා කරනවා. අන්න අර කැපවීම. අර වක්කලි හැමදුරන් අර එන්න වක්කලි බය වෙන්න එපා. මා දිහා බලන්න. මම ඔබ බේරගන්නම් කියලා අර ගාථා වලින් බුදු පියාණන් වහන්සේ කළ ආරාධනය ඉවත දාන්නේ නැතුව ඒක පිළිගත්තා. මේ ඇත්ත වෙන්නේ නැති කියලා පැනලා. ඒ වගේ තමයි යන්න කැපවීම. යුද්ධයට යන කෙනා ඒකට කැපවීම කරන්න වගේ රට වෙනුවෙන් නිවන බලාපොරොත්තු වෙන කෙනා ත්‍රිවිධ රත්නයට ජීවිත පූජා කරනවා. බුද්ධ රත්නයට ජීවිත පූජා, ධර්ම රත්නයට ජීවිත පූජා, සංඝ රත්නයට ජීවිත පූජා. ඔක කරන්නේ ශ්‍රද්ධාවෙන්. ඔන්න එතකොට සරණ ගමනිය තුල තියෙන්නේ ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රතිඥාවයි. ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රතිඥාව නිසා මේ සරණ ගමනිය අවශ්‍ය වෙන. ඒක නැතුව යන්න බෑ. තවත් යනක බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ මම මේ දක්වන ශාසන වැඩපිළිවෙල ඇතැම් විට උපමාවකුත් එක්කයි දක්වන්නේ මහා සාගරය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන්න වගේ මගේ ශාසනයත් ක්‍රමක්‍රමයෙන් යන ගමනක් මේකේ තියෙන්නේ. ඒකට යොදන වචන තුනක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මගේ ශාසනය තියෙනවා අනුපිළිවෙලින් හික්මීමක් අනුපිළිවෙල ක්‍රියාදාමයක් අනුපිළිවෙලින් යන ක්‍රමානුකූල ප්‍රතිපත්ති මාර්ගයක් කියලා ඊළඟට ඒක මොකද්ද කියලා හඳුන්වලා දෙනවා එතෙන්දිත් මුලට ගන්න සද්ධාව කෙනෙකුට සද්ධාව ඇති වුනහම තමයි ශාතුන් වහන්සේ ළඟට ලං වෙන්නේ. සද්ධාජාතෝ උපසංකමති කියලා කියනවා. ශ්‍රද්ධාව ඇති කරගෙනයි කෙනෙක් ශාතුන් වහන්සේ ළඟට ලං වෙන්නේ. ලං වෙලා ඊළඟට නිකම්ම ලං වෙලා නිකන් ඉන්නවනේ පෛරුපාසනය කියලා කියන ළඟින් ඉඳ ගැනීම කරනවා. බණ අහන සූදානම් වෙනවා. ඒ ඉඳගෙන ශ්‍රද්ධාවෙන් පටන් ගත්තු එක ශ්‍රද්ධාවෙන් ආව ශාස්තුන් වහන්සේ ළඟට ඊළඟට පැත්තකින් ඉඳගත්තා ඒකත් පස්සකින් ඉඳගත්තා එහෙම ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට ඇහෙන්නේ මොකද්ද බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි ඉතින් ඊළඟට එහෙම ඉඳගෙන ඉන්න අතර ධර්මය අහන්න ලැබෙනවා. ධර්මය අහන්න ලැබුණාම ඊළඟට මේ වගේ යන්ත්‍රවලට දාලා ඒ වගේ දර ගෙනහිල්ලා ඔය දිරන්න තරන්න නැතුව එතෙන්දීම ඒ ධර්මයේ හිතේ දරා ගන්නවා. ඒ දරාගෙන එතනින් නවතින්නෙත් නෑ. ඒකෙන් විභාග පාස් කරන්න ඒ දරාගත්තු දරාගෙන ඉල්ලක් නෙවෙයි. ඒකට කියන්නේ ඊළඟට කරන්නේ මොකද්ද? ඒ දරාගත්තු ධර්මය තමන්ගේ සාක්කුවේ තියෙන රාන්රුවන් එළියට අරගෙන බලන්න වගේ විටින් විට ඒවායේ අර්ථය පරීක්ෂා කරලා බලනවා. ඒවා පොතපතින් බැලුවේ නැතුවත් හිතේ ඒවා සටහන් වෙලා තියෙනවා එළියට අරගෙන. මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයේ මේකේ තේරුම කියලා ඔය අර්ථය පරීක්ෂා කරනවා. අර්ථය පරීක්ෂා කරනකොට ඔන්න ඊළඟ පියවර ඒ ධර්මයන් පිළිබඳ යම් කිසි වැටහීම් ශක්තියක් Tamanට එකඟ වීමට හැකි තත්ත්වයක් වෙනවා. ධම්ම නිජ්ජානක්ඛන්ති කියලා මේ බොහෝ දුරට මම මේ පාළි අපි මේ පාළි වචන ඉවත් කරන්න උත්සාහ කරනවා. සිංහල තේ අද තේරුම තිබුණාම ඇති. ධර්මයේ පිළිබඳ යම් වැටහීමක් ඇති වුණාට පස්සේ ඊළඟට ලොකු ඡන්දයක් ඇති වෙනවා. මේ කණුව ක්‍රියාත්මක කරන්න ඕන කියන වැටහීම එනවා. ලොකු ඡන්දය කියලා කියන්නේ ඕනෑකමක්. ඔය දැන් රටේ අහන්න ලැබෙන ඡන්දේ නෙවෙයි. ධර්මයේ සඳහන් වෙන ඡන්දය කියලා කියන්නේ ඕනෑකම කැමැත්ත. අන්නේ ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ ඒ කැමැත්ත අනුව තමයි උත්සාහයක් කරන්නේ. උත්සාහයක් දරනවා, වීරියක් දරනවා. ඊළඟට ඒ උත්සාහය දරාගෙන යනකොට ඊළඟට කියන තුලණය කරනවා කියලා. අන්න සමහර සමකිරීම, ඉන්ද්‍රිය සමකිරීම කියන අදහස එතන තියෙන්නේ. සමහර විට අලුත් දෙයක් කරනකොට පමණට වැඩියත් මේ වීරිය දැනෙන්න පුළුවන්. යම් අවස්ථාවක් එනවා ඒක තීරිලා ඒකත් සම කරගන්නවා. දැන් අර ධාවන තරංගයක දීර්ඝ ධාවන තරංගයක පළමු රවුමම පමණට වැඩි වේගෙන් දිව්වොත් එයාට බෑ දිනන්න. හැල්මේ යන්න ඕන. එහෙම ගිහිල්ලා යම් අවස්ථාවක ඒව හොඳට වෙලාව ආවට පස්සේ තමයි අර අවසාන ගැම්ම යන්නේ. ඒ වගේ තුලණය කිරීම කියන එකක් තියෙනවා. එහෙම කළා තමයි අන්තිමේදී ජීවිත පරිත්‍යාගයෙන් අර කියාපු චතුරංග සමන්නාගත වීරිය යොදලා අර කලින් කියාපු ආකාරයට චතුරංග සමන්නාගත වීරිය යොදලායි නිවන ලබන්නේ. ඔන්න ඒ ක්‍රියාදාමයයි බුදු පියාණන් වහන්සේ අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ප්‍රතිපදා නමින් හැඳින්නුවේ. එතන කාරණා රාශියක් තියෙනවා. හැබැයි මුලින් කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රාවකයන් ළඟට ඒ සාස්තුන් වහන්සේ ළඟට ශ්‍රද්ධාව ඇති කරගෙන ගියේ නැත්නම් ඉඳ ගන්නවද? වැඳීම කෙසේ වෙතත් ඉඳගන්නේවත් නැහැ. එතකොට ඉඳගෙන ඊළඟට අතන තියෙන ධර්මය අහනවා කියනනේ සාස්තුන් වහන්සේ ප්‍රකාශ කරන දෙයක් අහනවා කියනනේ. ඒ අර මාන්නක්කාරය ඒක කරන්නේත් නැහැ. ඉඳගෙන ඊළඟට Taman දන්න ටික කියන සාස්තුන් වහන්සේට. උගන්වන්න යන භාග්‍යතුන් වහන්සේට. අපි එහෙම හිතමු. එතකොට බෑනේ එතකොට ප්‍රතිපදාවට යන්න බෑ. කන් දෙනව මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ? කතා කරන්න වෙන දෙයක් නෙවෙයි නිවන් කතාවක්. අන්න එතකොට ඒක අනුව ඊළඟට ඒක හොඳට දරා ගන්නවා මම ඊට වැඩිය දන්නවා මම ඔය පොතේ කියවලා තියෙනවා මට මේ මේ උපාදි තියෙනවා කියලා ඔය කියන්නේ තා අපි දන්න දේ එහෙම කියන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ ගියා හොඳට දරා ගන්නවා දරාගෙන ඊළඟට ඒ දරාගත්තු පමණින් මම ඔක තේරුම් ගත්තා කියලා හිතන්නේ නැහැ ඒ තරමට ගැඹුරුයි මේ ධර්මය මේක නැවත නැවත පිරුවහලා මේක නැවත නැවත හිතලා මතු කරගන්න ඕන දෙයක් අර මණිකක් කපලා ඒ අතට කපලා කපලා හරියට ගන්නට ඒකේ වටිනාකම ගන්නවා වගේ. එන්නකොට ඒක තමයි අර්ථ අර්ථ පරීක්ෂා කරනවා. අර්ථ පරීක්ෂා කරනකොට තමයි තේරෙන්නේ. ඒක නෙන්නම් මේ කියාපු එක පොඩි වැඩක් නෙවෙයිනේ. මේ වචන කීපය තුල නිවන තියෙනවනේ. ඔන්න අවබෝධය එනවා. ඊට පස්සේ තමයි ඉතින් එහෙනම් මේක මේ කටයුත්ත මේක ඇර වෙන කරන්න දෙයක් නෑ. වෙන කරන්න දෙයක් නෑ මේක ඇර කියලා ඊළඟට ඔන්න ඡන්දය ඇති කරගෙන උත්සාහය දැන් ওই දෙයට යන ගමන තියෙනවා. ඉතින් ඕකෙනුත් අපිට හිතා ගන්න පුළුවන් මේ ශ්‍රද්ධාවේ යගේ වෙනයිකුත් කථාන්තර වලින් අපිට පේන එතකොට බුද්ධ කාලයේ ඒ ශ්‍රාවකින් කොටිම කියතොත් දැන් තවත් අවස්ථාවල දක්වලා තියෙනවා ඒත් උපමා ආශ්‍රයෙන් කියනකොට තේරුම් ගන්න පුළුවන් නිසා අන්න අර කියාපු ආර්යධන පහම ඇතැම් අවස්ථාවක ඒ ආර්යධන වලින් ආර්යධන තුලින් පෙන්눔 කරනවා ගහක උපමාව වැඩෙන ගහක් සල් ගහක් කියලා හිතමු සල් ගහක් වැඩෙනකොට වැඩෙන සල් ගහක් බව හඳුනාගන්නේ ඈතදීම ඒකෙක් තියෙන කොළ හේඩෑවේ අන්නේ කොළහේඩෑවට උපමා කරලා තියෙනවා ශ්‍රද්ධාව. ඒ අර කියාපු දැන් එතන අපි ආර්ය ධනවල තියෙනනේ සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා. සද්ධාව තමයි අන්න අර කොළහේඩෑව. ඊළඟට සීලය තමයි ඒ ගහේ පට්ට. පට්ටා කියලා කියන්නේ උඩින් තියෙන පොත්ත, පොත්ත. ඊළඟට ගහට පොත්ත වගේ තමයි සීලය. ඊළඟට ඊට යටින් තියෙන එළය පට්ටා, මුලට තියෙන පට්ටා ඊළඟට පොත්ත ඊළඟට එලය එලය කියලා කියන්නේ හයිය නැති ලීය ඒක සුත්ත ඡාග ඡාග අන්තිමට පඤ්ඤා පඤ්ඤා කියන්නේ අන්න ඒක තමයි අරටුව හරය ඉතින් අරටුව නිකන් වැඩින්නේ නෑනේ ගහක අරටුව විතරක් සොයන අය තුඟක් අය ඉන්නවා ධර්මයේ අරටුව විතරක් සොයාගෙන අය ඉන්නවා ඒ අයට වතපිලිවෙත අවශ්‍ය නෑ සීලයක් අවශ්‍ය නෑ ගුණ ධර්ම පිරිමක් අවශ්‍ය නෑ ඒ අරටුව සොයාගෙන යන අය ලැබේද අරටුව අරටුව සල්දහක අරටුව හැදෙන්නේ අන්න අර කොළ හේඩෑව ඒක සරුව තියෙන තාක් පමණයි කොළ හැඩාව තියෙනකොට ඒක අනුව ගහේ පොත්ත තියෙනවා, පට්ටා තියෙනවා, එළය තියෙනවා, අරටුව වැඩෙනවා යම් අවස්ථාවක. ඔන්න ඒ උපමාව බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඉතින් ගහක වැඩෙන බව හෙලි කරන එක තමයි ඒ හෙලි කරන්න වගේ මේ කොළ හැඩාව. අර කතාවක් තියෙනවානේ මේ පින්නතුන් තහලා ඇති. පැරණි කතාවක් තියෙනවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනි. මුලටම බීජයක් පැලවෙනකොට ඒ බීජයේ පෙති දෙකෙන්ම අඳුන ගන්න පුළුවන් මේක හැදෙන එකක්ද නැද්ද කියලා. ඒ පෙති දෙක හරියට තියෙනවා නම් ඒ ගහ හැදෙනවා. ඒක ඒ වගේම තමයි මෙතනත් අර කොළ හේඩෑව තුලින් සරු බව පෙන්වුම් කරනවා. ශ්‍රද්ධාව ඒදන උපමා කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තවත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඊළඟට අපි හිතා ගන්න ඕන මේ වක්කලි හාමුදුරුවන් බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුලින් කළ භාවනාව මොකක්ද? බුද්ධානුස්සති. බුද්ධානුස්සති බුදු පියාණන් වහන්සේ සිහි කරන්නේ දැන් මේ කාලේ අපිට බුදු පියාණන් වහන්සේ සිහි කරන්නේ අර බුදු පියාණන් වහන්සේ ගුණ සම්භාරය වචන නවයකට පෙරලා සකස් කරලා තමයි ඒ කාලේද මේ වගේ මාධ්‍යයන් නැති යුගයක බුදු කෙනෙක් පහළ වුණා කියන එක ලෝකයට ගියේ. දැන් මේ පින්නතුන් කියන අර බුදු ගුණ පාඨයෙන්. ඉතිපිසෝ භගවාරහං කියලා ඒ පටන් ගන්න පාඨයෙන්. තවද ඒ භාග්‍යතුන් වහන්සේ අරහත්්‍ය සම්මා සම්බුද්ධේ විද්‍යාචන සම්පන්නය සුගතේ ලෝක විද්‍යුය අනුත්තර පුරුෂ ධම්මසාරතිය සත්තා දේව මනුස්සාණන්යේ බුද්ධෝ භගවාය කියලා කියන ඔන්නනාව ගුණයෙන් බුදු බුදු කෙනෙක් උපන්නා කියන ආරංචිය පැතුනේ ඒකයි. ඒකට ඒක අහනමත් දැන් කෙනෙක් අතීතයේ බුදුවරුන් ඇසුරු කර ආය. වැඩි දෙයක් ඕන වුණේ නැහැ. ඒ පාටි ආලාම බුදු පියාණන් වහන්සේලාගෙන ආවා. ඒකට ඒ ගුණය නවය තුල තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ශක්තියින්, විවිධ ධර්මශක්තියින්. දැන් අපි කිව්වා පුරිස ධම්මසාරති ගුණය, පුරුෂයන් දමනය කිරීමේ ශක්තිය. ඒකත් ධර්මයේ බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරනවා. අපි බුදු පියාණන් වහන්සේන මහා කරුණික ආනන් වහන්සේ කියලා කියනවා. නමුත් සමහර තැන්වල බුදු පියාණන් වහන්සේ දැඩිව ක්‍රියාමාර්ගයත් හැටිත් තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අවස්ථානුකූලවයි කරුණාවෙන් තමයි. අර උපමාවට තියෙන මව් කෙනෙක් පිය කෙනෙක් වුණත් අර කුඩා දරුවෙක් ගලක් ගල් කැටයක් මොකක් හරි කටේ දාගත්තාම ලේත් එක ඇදලා ගන්නවා වගේ අන්න කරුණාවෙන්මයි ඒක කරේ. ඉතින් ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම සංහේන පිවිනේමි පරුසේන පිවිනේමි සන්න පරුසේන පිවිනේමි මම මොළොක් ක්‍රියාමාර්ගවලින් උද්දමනය කරනවා දැඩි ක්‍රියාමාර්ගවලින් උද්දමනය කරනවා මේ දෙක සම්බන්ධ කරලා මේ දෙක එකතු කරලත් මම දමනය කරනවා ඇතම් අවස්ථාවල තවත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද හාමුදුරන්ට ආනන්ද මම මේ ඔය ඔය මේ කුඹල්කාරයෙක් හරියට වේලුනේ නැති භාජන නැටි භාජන පරිස්සමෙන් එහෙම කරන්න වගේ නෙවෙයි මම ශ්‍රාවකින් හික්මවන්නේ. බයෙන් බයෙන් නෙවෙයි ශ්‍රාවකින් හික්මවන්නේ. එතන ඊළඟට වචන කීපයක් දෙනවා නිග්ගයිහ නිග්ගයිහාං පවක්ඛාමි පවයිහ පවයිහ. මේ වචනේ අර්ථය නැතත් තේරෙන කියනකොට තේරෙනවා. මම එයාට නිග්‍රහ කරමි. දැඩිව දැඩිව කියමින් මම එයා හික්මවන්නේ. මොකද ඒකේ අදහස? ඊළඟට කී ප්‍රකාශ කරනවා යෝ සාරෝ සෝ තස්සති. අරඩුව හරය ඇති කෙනා විතරක් ඉතිරි වේවා. මට උළුගෙඩිය අවශ්‍ය නැහැ. මට පිරිස් වැඩි පිරිස් අවශ්‍ය නැහැ. වැඩේට යොමු වෙන නියම අරටුව ඇති අය මට ඇති කියලායි මම ශ්‍රාවකින්ෙක් වන්නන්න බුදු පියාණන් වහන්සේ අර පුරුෂ ධම්මසාරතී ගුණය අනුව කතා කරපු තැනක් මම මේ අර කුඹලා හරියට වේලුනේ නැති මැටි භාජනේ පරිස්සමෙන් බයෙන් බයයි අල්ලන්න වගේ නෙවෙයි මම ශ්‍රාවකින්ෙක්. විතක අර විදියට දැඩිව දැඩි ක්‍රියාමාර්ග වල නිග්‍රහ නිග්‍රහ කරමි. පවයිය දැඩිව කියමි. මම මේ හික්මනවා. මොකද අදහස මේ අයගේ හරියට අරටුව විතරක් ගනිත්වා අරටුව බවට පත් වෙත්වා. ශාසනයේ අරටුව ගත්තාම තමයි අරටුව බවට පත් වෙන්නේ. අන්න එතකොට එතනත් අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේ ගුණ සම්භාරයේ මේ හැම එකක් තුලින්ම අපි බුද්ධානුස්සතියෙන් වැඩින්නේ. ඉතින් බුද්ධානුස්සතිය ගැන ආනිසංස කියන තැන ධර්මයේ දැක්වෙනවා බුද්ධානුස්සතිය ආනිසංස මොනවද? යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකේ ඉතිවිසෝ භගවා ආදී වශයෙන් ඒ නවයෙන්ම හෝ එකක් හෝ අරමුණු කරගෙන බුද්ධානුස්සති භාවනාව වඩනවා නම් ඒ අවස්ථාවේ ඒ ඒ ශාවකයාගේ සිත රාගයට යට වෙන්නේ නැහැ. ද්වේෂයට යට වෙන්නේ නැහැ. මෝහයට යට වෙන්නේ නැහැ. රාග දෝෂ මෝහ පරිඋත්තරං ඊළඟට කියනවා. ඒ වගේම සිත ඍජුව. ඒ සිත ඍජු තත්වයටපත් වෙනවා. ඉතින් ඊළඟට කියනවා පංචකාමයේ කියලා කියන මඩ ගොහරුවෙන් නැගී සිටින සිටින තත්වයකටපත් වෙනවා. බුද්ධානුස්සති ආනිසංස වශයෙන් දක්වන්නේ. බුද්ධානුස්සතිය වඩින අවස්ථාවල කෙනෙකුගේ සිත අර කියාපු රාග, දේශ, මෝහ ආදීන් తాවකාලික වශයෙන් ඉවත් වෙලා, ඒ වගේම පංචකාමිනුත් ඉවත් වෙලා, මඩකොඩින් ගොහරුවෙන් නැගී සිටියා වගේ තත්වයක් වෙන එකක් තබා දැන් මේ පින තුන් කොටිකුත් අහලත් ඇති බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකයා පිළිබඳව කියවෙනවා හරියට බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටි තත්වයටපත් වුණා බුදු පියාණන් වහන්සේ නිතර ගැවසෙන ගන්ධ කුටිය වගේ හරියට බුදු නිතර බුදු ගුණ වඩන කෙනා මොකද බුදු පියාණන් වහන්සේ තම ආශ්‍රයේ ළඟ ඉන්නවා කියලා වක්කලි හිමියන් ඒ බුදු පියාණන් වහන්සේ ඇසුරු කරන අවස්ථාවල ක්ලේශයකට හිත යන්න ඉඩ තිබුණාද? බුදු පියාණන් වහන්සේ පස්සෙන් යමින් ඒ විදිහට ශ්‍රද්ධාවෙන් බලාගෙන ඉන්නකොට කෙලෙස් වලට ඉඩ තියෙනවද? අර රූප සම්පත්තිය අපි කිව්වේ කෙලෙස් වඩන රූප සම්පත්තියක් නෙවෙයි. සිත නිවන. අද පවා ඒ ඒ අනුව අර නෙළු ප්‍රතිමාව ඒ බුදු ගුණ දැනගෙන ඒ අනුව ඒ ශාන්ත සුන්දර අන්දමට නෙළු රූපයක් සිතුවමක් දැකලා කෙනෙක් පැහැදෙන්නේ මොකද ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ මොකද අන්න ඒකේ තියෙන කෙලෙස් නිවන ස්වභාවය නිසායි ඉතින් ශ්‍රද්ධාවේ ශක්තිය හැටියට තියෙන ප්‍රසාදය පැහැදීම අර උදක ප්‍රසාදික මාණිකයක් වගේ කියලා කියන්නේ එකයි බොරදිය ඉවත් වෙලා හිත පැහැදෙනවා ප්‍රසාදය ළඟ තියෙන්නේ ප්‍රමෝදයයි සතුටයි ප්‍රමෝදය ප්‍රීතියට හරවලා ප්‍රීතිය පස්සද්දි කියලා කියන සංසුන් බවට හරවලා එතනින් සමාධියට නගලා ඊළාට විපස්සනාවට ගියාම එතන නිවනයි ඔන්න එතකොට බුද්ධානුස්සතිය ආනිසංසය තුලින් තියෙන. ඉතින් අද දවසේ අර අපි කියාපු ඒ කෙටි ගාථාව තුලින් අපි ප්‍රතිඥා කළ හැටියටම ශ්‍රද්ධාවේ යගේ පෙන්눔 කරන ශක්තිය යගේ පෙන්눔 කරන ඒ වක්කලි හාමුදුරන්ගෙනුත් අපිට හොඳක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ උගතුන්ගේ යුගයේ ඉතින් මේ හැම එකක් තුලින්ම මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අද මේ වටිනා පොයේ දවසේ මේ පින්නතුන් අර කියාපු ප්‍රතිපත්ති මාර්ගයේ මරණය හෝ තරණය කියලා කියන හැඟීමකින් වගේ අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේ අපි මේ මේ ප්‍රතිපත්ති මාර්ගයට බැහැලා ගියොත් තමයි බුදු පියාණන් වහන්සේ දකින්න හඳුනා ගන්න පුළුවන් වෙන්නේ තර්කයෙන් නෙවෙයි. ඉතින් මේ මාර්ගයේ ගමන් කරන්න මේකම මේ මේ ආද දෙන දේශනාවත් උපකාරවත් වේවා. Taman කරගෙන යන බණ භාවනාවල් සාර්ථකව කරගනිමින් මේ දේශනාවේ ශක්තිය තුලින් මේ පින්නතුන්ටත් මේ ජීවිතයේදීම බලාපොරොත්තු වන අන්දමින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් නිතරලතු මමා මහණිවරින් සැනසීමට මේ කුසල ශක්තිය ධර්ම ශ්‍රවණානි සංසය හේතු වාසනා වේවා එසේම මේ යම් තාක් Tamanගේ මව්පියන් ඇතුළු අවීචිය සිට අකනිටා දක්වා පින් කැමති නිවන් කැමති සත්ව කොට්ටාසයන් සිටිනවා නම් හැම දිනෙකම අපේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල කුසලානිය කුසල අනුමෝදන් වීමෙන් Taman බලාපොරොත්තු වෙනා වූ ඒ යම් බෝධියකින් සියලු සංසාර දුකින් නැතිරලා උතුම් අමා මහ නිවන සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියලා පින් කරනවා. එත්තාවතාච අම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සත්ති අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මාඨා දේවානාගමණය දෙකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकादट्ठारिभुम्मट्ठा देवानागमहेधिरा पुण्यन्तानुमोदित दुःखपत्ता जनि दुःखा भयपत्ता जनि भया शोकपत्ता जनि शोका हन्तु सर्वे विपामिनो दुःखपत्ता जनि दुःखा भयपत्ता जनि भया शोकपत्ता जनि शोका हन्तु सर्वे विपामिनो දුක්ඛපතානි දුක්ඛමයපතානි භය සෝකපතානි සෝකං දුසම්බේවි පාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඊනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු සබ්බීතියෝ වාජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සෝති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචයිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සද්ද සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ජ්ජති පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න